ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද තලගල ධම්මගවීසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධම්මස් ශවනේ කාලෝ අයං භදන්තා ධම්මත් ශ්‍රවණේ කාලෝ අයං භදන්තා ධම්මත් ශ්‍රවණේ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස ධර්මස්වනා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්තුනි ඒ අඳුනාගත් කෙලිසුන් අපතුල ක්‍රියාත්මක නොවන ආකාරයට ඒ කෙලිසුන් යටපත් කරගන්න ටිකෙන් ටික දුරු කරගන්න අවසානයේ සම්පූර්ණයෙන්ම පහාණී කර දමන්නට අපට පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මේ මාර්ගඵල පිළිබඳව සාකච්ඡා කරද්දී මගඵල නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් මේ මාර්ගඵල අතරින් පළවෙනි ඉලක්කය හැටියට තෝරාගන්නේ සෝවාන් මාර්ගඵලය. සෝවාන් වෙන්නට ඕන. සෝවාන් වීමෙන් තමයි මේ සසුන් මගට ප්‍රවේශ වෙන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සෝවාන් වීමේ මේ බලාපොරොත්තුව සඵල කරගන්නට සාක්ෂාත් කරගන්නට බෞද්ධ පිනතුන්ට අවශ්‍ය නම් ඒ සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කවුරුත් දන්න කාරණාවක් සෝවාන් වෙන්නට නම් සංයෝජන නමින් හැඳින්වූ මේ කෙලෙසුන් අතර ප්‍රධාන කෙලෙස් තුනක් සක්කාය දිට්ඨි කියන සංයෝජනේ ඒ වගේම විචිකිච්ඡා කියන සංයෝජනේ සීලබ්බත පරාමාස කියන සංයෝජනේ මෙන්න මේ සංයෝජන තුන සම්පූර්ණයෙන් මුදුරු කරන්නට ඕන මේ සංයෝජන තුන Tamanගේ సంతාණය තුළ ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා මේ සංසාරේ දිගින් දිගට ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා සසර ගමන නතර කරලා අපට නිවන් මඟට ප්‍රවේශ වෙන්නට පුළුවන්කම ලැබෙන සෝවාන් වීමෙන්. සෝවාන් වීමේ ප්‍රධාන සුදුසුකම එහෙමනම් ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන ප්‍රහාණය කිරීම. ඒ නිසා අපි මුල්ම අවධානය බෞද්ධ පින්නතුන්ගේ පළවෙනි ඉලක්කය හැටියට අවධානය යොමු කරන්නට අවශ්‍ය කරන්නේ මේ සංයෝජන තුන දුරු කිරීම පිළිබඳව. සක්කාය දිට්ඨිය කියන සංයෝජනෙ දුරු කරන්නට නම් මේ සක්කාය දිට්ඨිය පිළිබඳව කරුණුකාරණ අපි තේරුම් ගන්නට ඕන. සක්කාය දිට්ඨිය විස්තර කරන තැන්වල ඒකට අපිට සරල භාෂාවෙන් කියනවනම් පැහැදිලි කරන්නට පුළුවන් ලේසිම පහසුම වචනය තමයි මේ මම කියන පුද්ගලයා පිළිබඳව ඇති කරගන්න වැරදි වැටහීම. මමීත්‍ය කියලා කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා කියලා. මේ ඇති කරගන්න අදහස, මේ සංකල්පනාව, මේ හැඟීමට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මම මගේ කියන සංකල්පනාව. මේ සංකල්පනාව දුරු කරගන්නට මම මගේ සංකල්පනාව දුරු කරගත්තහම මෙතන කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ කියන මේ වැටහීම අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපේ సంతානයේ පවතින මේ සක්කාය දිට්ඨිය තේරුම් අරගෙන ඒ දුරු කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුරු කරගන්නට නම් ඇත්තටම මෙතන මම කියලා කෙනෙක් නැත්නම් කවුද මේ මෙතන ඉන්නේ? මම මේ කියලා පුද්ගලයෙක් නැත්නම් මොන වගේ ක්‍රියාකාරකම් ටිකක්ද මෙතන සිද්ධ වෙන්නේ? මේ පුද්ගලයෙක් තුල සත්වයෙක් තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් සමූහය මොනවද කියලා වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. අන්න එදාට තමයි අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මම කියන සංකල්පේ තීරුම් ගන්න හඳුනගන්න. මේ පුද්ගලයේ සත්‍යයක් ඉන්නවායි කියන මේ අදහස මනාව තීරුම් ගැනීම සඳහා මේ පුද්ගලයාව කොටස් කරලා විවිධ ආකාරයට කොටස් වශයෙන් වෙන් කරලා ඒ ඒ කොටස් පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට අවශ්‍ය කරන බව සඳහන් කොට වදාළා. ඒ නිසා අපිට සක්කාය දිට්ඨිය දුරු කර ගන්නට අවශ්‍ය නම් ඇත්තටම මේ මමය කියලා හඳුන්වන මේ සත්වයා තුල ක්‍රියාත්මක වෙන ඒ ක්‍රියාකාරකම් කායික මානසික ක්‍රියාකාරකම් පිළිබඳ වැටහීමක් ඇති කර ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මමයි කියන පුද්ගලයාව කොටස් කළා. කොටස් කරද්දී උන්වහන්සේ මේ මම කියන පුද්ගලයා ආකාර දෙකකට බෙදලා පෙන්වනවා කායික ස්වરૂපයක් සහ මානසික ස්වરૂපයක් මේ මාතුල ක්‍රියාත්මක වෙන බව කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් යම් තැනක ඉන්නවනම් ඇත්තට මේ පුද්ගලයා තුළ කායික ස්වභාවයක් පවතිනවා කයක් බඹයක් පමණ වූ ශරීරයක් පුද්ගලයෙක් සන්තකව තිබෙනවා මිනිස්සෙක් ගත්තොත් එහෙම ඒ මිනිස්සයා සන්තකව තිබෙනවා ශරීරයක් බඹයක් පමණ වූ මේ ශරීරය ඒ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා මානසික ශක්තියින් සමූහයක්. බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේදී ගැන දේශනා කළා. චිත්ත සහ චෛතසික කියන මේ නම් වලින් හඳුන්වන මානසික ශක්තියින් දෙකක් මානසික ක්‍රියාකාරකම් දෙකක් මේ සිරුර මේ කය ඇසුරු කරගෙන මේ බඹයක් පමණ ශරීරය ඇසුරු කරගෙන පවතින බව. එවනම් මේ දෙක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. මේ ශරීරය තුළ පවතින මේ භෞතික කොට්ටාසයන් නැත්නම් කායික කොටස් ඒව බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් ධාතුන් හැටියට. එහෙමනම් අභිධර්මයේ උගන්වන රූප වශයෙන් හඳුන්වන අටවිස රූපවලට ඇතුළත් වෙන කරුණු කාරණා. නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් සමූහයකින් තමයි අපේ ශාරීරිය සකස් වෙලා තිබෙන්නේ මේ කය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට මේ කයේ ස්වභාවය මේ භෞතික ශරීරේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් තීරුම් අරගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කොහොමද හටගන්නේ? ඒව කොයිතරම් කාලයක් පවතිනවද? ඒවායේ ආයු කාලය කොච්චරද? ඒවා ක්‍රියාත්මක වෙනකොට, ඒවා ජීවත් වෙනකොට, මේ ලෝකයේ පවතිනකොට මොන මොන ආකාරයේ தත්ත්වයන්ට, මොන මොන ආකාරයේ ස්වභාවයන්ට ඒවපත් වෙනවාද? මෙන්න මේ කරුණු කාරණා සියල්ලක් හොඳට පරීක්ෂා කරලා තීරුම් ගන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ කය පිළිබඳව කායික ස්වභාවයන් පිළිබඳව කවුරුන් හෝ කෙනෙකුට මනාව තීරුම් ගන්න පුළුවන්කම අවශ්‍ය නම් ඒ පුද්ගලයා කරන්න ඕන කරන්නේ තමාවම මනාව තීරුම් ගැනීම පරීක්ෂා කිරීම. තමාගේම ශරීරය, මේ තමාගේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික පරීක්ෂාවට ලක් කිරි. එනිසා එවැනි පරීක්ෂණයක් අපිට දේශනා කරලා තිබෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඒ පරීක්ෂණය තුලින් මේ මමය කියලා හඳුන්වන මේ බඹයක් පමණ ශරීරය තුල සිද්ධ වෙන සියලුම ආකාරයේ කායික ක්‍රියාකාරකම් ටික මනාව තීරුම් ගන්න වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ කයට සම්බන්ධ වෙලා පවතින මානසික ශක්තියින් දෙකක් චිත්ත සහ චෛතසික කියලා. මේ සිත කොහොමද හටගන්නේ? සිතක් හටගන්න ආකාරය. මේ බාහිර ලෝකයේ තිබෙන විවිධ ආකාරයේ ආරම්මන සම්බන්ධ කරගෙන අපේ ශරීරේ මේ පඨවි ආපෝ තේජෝ වායු වලින් සකස් වෙච්ච යම් යම් ඉන්ද්‍රිය සමූහයක් මේ ශරීරය තුළ තිබෙනවා. ඇස, කන, නාසය, දිව, සම ආදී වශයෙන්. මේ ඉන්ද්‍රියයන් නිතරම බාහිර ලෝකයේ තිබෙන මොනවා හෝ භෞතික වස්තුන් සමග සම්බන්ධකම් පවත්වන. අපේ ශරීරයේ ඇස කියලා ඉන්ද්‍රියක් තිබෙන නිසා මේ ඇස නිතරම මේ අවට පරිසරයට යොමු වෙලා අවට පරිසරයට වෙන රූපයන් ග්‍රහණය කරනවා අරමුණු කරනවා ඒ අරමුණු කරන වෙලාවේ තමයි අර මානසික ශක්තිය සිත නිමිති මානසික ශක්තිය විඥානීය නිමිති මානසික ශක්තිය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා අපේ ඇස බාහිර පරිසරයට යොමු කරලා ඒ පරිසරයේ තිබෙන මොනවා හරි වස්තුවක් අපි පරීක්ෂා කරන වෙලාවේ බලන වෙලාවේ නරඹන වෙලාවේ මින් අපතුල ක්‍රියාත්මක වෙනවා. චක්කු විඥානීය නමින් හඳුන්වන මානසික ශක්තිය. අපේ ශරීරයේ තිබෙන කන කියලා ඉන්ද්‍රියක් සෝත ප්‍රසාද රූපයක්. ඒ කන නිමිති ඉන්ද්‍රිය මේ බාහිර ලෝකයේ ශබ්දවලට යොමු වෙනවා. ඒ ශබ්ද අරමුණු කරනවා. ඒ ශබ්ද සමග එකතු වුණාම ඒ ශබ්දයන් අරමුණු කළාම ඒ වෙලාවේදී අපතට ක්‍රියාත්මක වෙනවා තවත් මානසික ශක්තියක්. ඒක බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා සෝත විඥාන කියන නම. ඉතින් මේ ආකාරයට මේ ශරීරයට සම්බන්ධ වෙලා ශරීරයේ තියෙන ක්‍රියාකාරකම් තුලින් චක්කු සෝත ගාහන જીවහා කාය මන ආදී වශයෙන් විඥාන සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපට අර සක්කාය දිට්ඨිය දුරු කරගෙන මෙතන කෙනෙක් නැහැ පුද්ගලයෙක් නැහැ මමෙක් නැහැ කියන මේ වැටහීම ඇති කරගන්න අවශ්‍ය නම් ඒ ශරීරයේ තුල තිබෙන මේ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වෙලා ඒ ඉන්ද්‍රිය හරහා අර විඥාණයන් හට ගන්න ආකාරය චක්කු සෝත ගාහන જીවහා කාය මන ආදී වශයෙන් ඒ ඒ විඥානයන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මනාව වැටීමක් ඇති කර ගන්නට ඕන තීරුම් ගන්නට ඕන විඥාන හටගන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන සාධක මොනවද? මොන මොන සාධක නිසාද මේක පහළ වෙන්නේ? ඒ විඥානයක් පහළ වුණාම කොයිතරම් කාලයක් ඒක ක්‍රියාත්මක වෙනවද? ඒකේ ආයු කාලය කොච්චරද? ඒ වගේ මේ විඥානයක් පවතින කාලය තුළ විඥානයේ ආයු කාලය තුළදී ඒ විඥානේ මොන මොන ආකාරයේ ක්‍රියාකාරකම් වලට ලක් වෙනවද? මේ විදිහට ගැඹුරු පරිශ්‍රණයක් අපි කරත් අපට මේ විඥානීය පිළිබඳ මනාව වැටීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නට බලාපොරොත්තු වෙන කෙනා. ඒ මමය කියලා හඳුන්වන මේ තමා තුළ ක්‍රියාත්මක වෙන විවිධාකාරයේ විඥානයන් මනාව තීරුම් අරගෙන ඒ විඥාණය දෙසට අවධානය යොමු කරලා ඒවා පිළිබඳව විශේෂ පරිශ්‍රණයක් කරලා කරුණාකාරණා තීරුම් ගත යුතු බව පැහැදිලි කළා. එතකොට ඒ කය පිළිබඳව අපි ඒක ආකාරයකට වටහා ගන්නවා තේරුම් ගන්නවා. මේ කය ඇසුරු කරගෙන හටගන්න විඥානීය පිළිබඳව කරුණු කාරණා තේරුම් ගන්නවා. ඊළඟට කිසියම් තැනක විඥානයක් හටගත්තොත් සිතක් හටගත්තොත් ඒ සිතත් සමග ක්‍රියාත්මක වෙනවා මනෝභාවයන් සමූහයක් චෛතසික කියන නමින් තමයි ඒව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ. එම්නම් අපට සිතක් පහළ වෙනකොට ඒ සිත සමග චෛතසික සමූහයක් ක්‍රියාත්මක වෙනවා පහළ වෙනවා. ඒ චෛතසිකයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ චෛතසිකයන්ගේ ආකාර කොහොමද? ලක්ෂණ කොහොමද? එක් එක් අවස්ථාවලදී එක් එක් ආකාරයට මේ චෛතසිකයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ කරුණු ටිකත් අපි ඉගෙන ගන්නට ඕනේ, හදාරන්නට ඕන, පරිශ්‍රණයට ලක් කරන්නට ඕන. කොට අපි ප්‍රධාන කාරණා තුනක් පරිශ්‍රණයට ලක් කරන්නේ කය පිළිබඳව අපේ ශරීරය නැත්නම් මේ බඹයක් පමණ ශරීරේ ඒ ශරීරයේ සකස් වෙලා තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ ධාතුන්ගේ ආකාර ලක්ෂණ ස්වභාවය මේ සියල්ලක් මනාව තේරුම් ගන්නට අවශ්‍යයි. ඊළඟට මේ ශරීරය ඇසුරු කරගෙන හටගන්න සිත් පිළිබඳව චක්කුසෝත ගාන ජීවහා කාය මන ආදී මේ සිත පිළිබඳව අපි අධ්‍යයනය කරන්නට ඕනේ. පරිශන කරලා වටහා ගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මේ සිතත් එක්ක හටගන්නේ චෛතසික පිළිබඳවත් පරිශන කරන්නට ඕනේ. ඒ පරිශන කරලා ඒ চৈতසිකයන්ගේ ආකාර ලක්ෂණ ස්වභාවයන් මනාව වටහා ගන්නට ඕන තීරුම් ගන්නට ඕන මෙන්න මේ කාරණා තුන රූපය චිත්ත চৈতසික කියන මේ මානසික ශක්තිය එවනම් ප්‍රධාන මාතෘකා තුනක් අපිට තිබේ රූපය ගැන පරිශන කිරීම සිත ගැන පරිශන කිරීම මේ සිතේ හටගන්නා විවිධ මනෝභාවයන් නැත්නම් চৈতසිකයන් පිළිබඳ පරිශන කිරීම මෙන්න මේ පරිශන තුන කවුරුන් හෝ කෙනෙක් කළොත් ඒ පරිේශනයේ අවසානයේදී පුද්ගලයාට පුළුවන් නිගමනයකට එන්නට ඇත්තටම මෙතන කෙනෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්වයෙක් නෑ මේ ක්‍රියාකාරකම් තුනක් ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රියාකාරකම් තුන ක්‍රියාත්මක වෙනකොට තමයි අපි කියන්නේ මෙන්න කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා මේ මම ජීවත් වෙනවා මම යනවා එනවා කනවා බොනවා ආදී වශයෙන් මේ සම්මුති වශයෙන් අපි නම් යොදාගෙන තිබෙනවා මේ විදිහට මේ මමය කියලා කෙනෙක් ඉඳගෙන කන බොන ආදී වශයෙන් නොඑක් කායික ක්‍රියාවන් කරනවා කියලා යම් කෙනෙක් හිතනවනම් අන්න එතන තමයි මේ සක්කාය දිට්ඨිය පිටර තිබෙන්නේ. ඒ නිසා අපට අවශ්‍යයි අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. මගඵල නිවන් අවබෝධ කරගන්න අපිට අවශ්‍යයි. මගඵල අවබෝධ කරගන්න නම් මේ මාර්ගඵල පිළිවෙලේ පළමුවෙනි මාර්ගයට අපි පෙමිනෙන්නට ඕනේ සෝවාන් මාර්ගයට සහ සෝවාන් ඵලයට. ඒ සෝවාන් ඵලයටපත් වෙන්නට නම් අප තුල පවතින අඳුරු සිටිවිලි තුනක් නැත්තම් අපේ මානසික දුර්වලකම් තුනක් අපි යටපත් කරන්න ඕන දුරු කරන්න ඕන. ඒ තමයි සක්කාය, දික්ටි, විචිකිච්ඡා, සීලපත, පරාමාස කියන මේ සංයෝජන. එහෙමනම් මේ සංයෝජන තුන අතර ප්‍රධානම සංයෝජනය සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු කරන්නට නම් මෙතන මමෙක් නෑ පුද්ගලයෙක් නැහැ මෙතන ක්‍රියාත්මක වෙන්නේ සිතක් චෛතසික ටිකක් ඒ වගේම රූප සමූහය මෙන්න මේ වැටහිම ඇති කරගන්නට ඕන එහෙමනම් ඊ타මත්ම ක්‍රමවත් වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ මමත්වය දුරු කරලා සක්කාය දිට්ඨිය දුරු කරලා මේ චිත්ත චෛතසිකේ රූප කියන මේ පරමාර්ථ ධර්ම තුන ගැන මන අවබෝධයක් ඇති කර ගැනීම පරිේෂණ කිරීම මේ චිත්තචෛතසික රූපයන්ගේ ආකාර ලක්ෂණ මනාව තේරුම් ගැනීම සඳහා සුදුසු අභ්‍යාසය. ඒ තමයි සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන සතර සතිපට්ඨානය. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙනවෙන සතිපට්ඨාන හතර භාවනාවක් වශයෙන් අපි දිනු කරනවා නම් ඒ භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට අපට යම් කිසි දවසකදී පුළුවන්කම ලැබෙනවා සක්කාය දිට්ඨිය දුරු කරන්න. සක්කායදිට්ඨිය දුරු කළොත් අන්න අපිට සෝවාන් වීමට සුදුසුකම් සම්පූර්ණ වෙලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් ඊ타මත්ම වැදගත් වැඩපිළිවෙලක් ඊ타මත්ම උනන්දුවෙන් ඕනෑකමින් හදාරන්නට ඕන වැඩපිළිවෙලක් ඒ වගේම බලවත් ඕනෑකමින් ප්‍රායෝගිකව Tamanගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්නට ඕන කරන වැඩපිළිවෙලක් මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු මේ සතර සතිපට්ඨානෙ ප්‍රයෝජනෙට අරගෙන මේ සතිපට්ඨානෙ භාවිතා කරලා සතර සතිපට්ඨානෙ ඔස්සේ අපි කොහොමද සෝවාන් වීමේ தත්ත්වය කරා ගමන් කරන්නේ අපට කවදා හරි දවසකදී සෝවාන් වෙන්නට ඕනේ. එයි මේ සසර ගමන නිමාවටපත් කරන්න අපිට අවශ්‍යයි. සසර ගමන කෙලවර කරන්න නම් නිමාවටපත් කරන්න නම් මේ මාර්ගඵල අවබෝධ කරගෙන අවසානයේ අමා මහ නිවන කරා අපි පැමිණෙන්නට ඕනේ. ඒ නිසා බෞද්ධ පිනතුන් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම හදාරන්නට ඕන කරන පුහුණු කරන්නට ඕන කරන අභ්‍යාසයක් වශයෙන් දියුණු කරන්නට ඕන කරන වැඩපිළිවෙලක් තමයි සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන මේ සතර සතිපට්ඨාන. එහෙමනම් අපි බලමු කොහොමද අපි මේ සතර සතිපට්ඨානය වඩන්නේ. සතිපට්ඨාන හතරයි. ඒන් පළවෙනි එක තමයි කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා කියන්නේ මේ කායික ස්වභාවයන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙල. මා කලින් සඳහන් කළා මේ ශරීරයේ සකස් වෙලා තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඒ විතරක් නෙමෙයි මේ බාහිර පරිසරය තුළ තිබෙන සෑම භෞතික වස්තුවක්ම අපේ ඇහැට කනට නාසයට අරමුණු කරන්නට පුළුවන් යම් කිසි දෙයක් මේ පරිසරය තුළ තිබෙනවා නම් ඒ හැම දෙයක්ම සකස් වෙලා තිබෙන්නේ මොනවයින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වුණු දේවල් වලට බුදුරජාණන් වහන්සේ නම් කීපයක් පාවිච්චි කළා. ඒ පාවිච්චි කළ එක නමක් තමයි රූප කියන නම. අපිට අභිධර්ම පිටකේ ගත්තහම අභිධර්මයේ උගන්වන රූප වර්ග 28ක් පිළිබඳ රූප පරමාර්ථය. මේ රූප වලින් හඳුන්වන්නේ අර පඨවි ආපෝ තේජෝ වලින් සකස් වුණු දේවල්. ඊළඟට මේ සඳහාම භාවිතා කරන තවත් නම් කීපයක් තිබෙනවා. ධාතු කියන නමත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. ඊළඟට පාවිච්චි කළ තමත් තවත් නමක් තමයි කාය කියන වචනේ කාය කාය කියලා හඳුන්වන්නේත් මේ පඨවි ආපෝ තේජෝ ආයුනි සකස් වුණු දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී මේ කාය කියන වචනේ පාවිච්චි කරමින් රූපය පිළිබඳව අධ්‍යයනය කිරීමේ වැඩපිළිවෙල කායානුපස්සනා කියලා හඳුන්වලා දුන්නා. කායානුපස්සනාව කියන එකේ අර්ථය තමයි කායික ස්වභාවයන් පිළිබඳව නුවණින් බලලා පරීක්ෂා කරලා නැවත නැවත ඒ ගැන සෝදිසි කරමින් කරන පරිශ්‍රණය. ඒ පරිශ්‍රණී කරන්නට නම් කායානුපස්සනාව අපි හදාරන්නට ඕනේ. ඒ නිසා කායානුපස්සනාව කියන මේ භාවනා මාතෘකාව යටතේ ඒ කර්මස්ථාන ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තිබේ. කර්මස්ථාන විශාල ප්‍රමාණයක්. ඒ අතරින් පළවෙනි කර්මස්ථානයේ තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන කායානුපස්සනා භාවනා කර්මස්ථානයේ පුරුදු කරපු කෙනෙකුට මේ කායික ස්වභාවයන් පිළිබඳව නැත්තම් පඨවි ආපෝ තේජෝ ආයෝ පිළිබඳව දැනගතිය යුතු සියලුම කාරණා දැනගෙන හමාර කරන්න පුළුවන් වෙනවා. නිසා අපි බලමු අපි කොහොමද මේ භාවනාව කරලා මේ කායික ස්වභාවයන් පිළිබඳව අපි වටහා ගන්න අවබෝධ කරගන්න. කායානුපස්සනා භාවනාව ආනාපාන සති පබ්බේ යටතේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට නිහඬ පරිසරයකට ගිහිල්ලා සාන්ත දාන්තව පැත්තක වාඩි වෙලා ශාරීරිය හොඳට සකස් කරගෙන ඍජුව තබාගෙන ආරම්භ කරන්න මේ ආනාපාන භාවනාව. පල්ලංකං ආභුජිත්තා ආදී වශයෙන් ඒ සකස් වෙන්නට ඕන කරන ආකාරය විස්තර කරනවා. හොඳට වාඩි වෙලා පරියංකයකින් වාඩි වෙලා ශාරීරිය හොඳට සැහැල්ලුවෙන් තබාගෙන තැන්පත්ව තබාගෙන ඒ වගේම හිස කෙලින් කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙලා ඊළඟට අපිට උගන්වනවා සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති මේ ආස්වාස රැල්ල නාසිකාග්‍රේ හරහා නාස්සිදුර හරහා ශරීරයට ඇතුල් වෙනකොට ඔබේ අවධානය යොමු කරන්න ඒ ආස්වාසය ප්‍රස්වාස ක්‍රියාවලියට මේ ශෝෂණ පද්ධතිය හරහා මේ ඇතුල් වෙන හුලං රැල්ල නාස්සිදුරෙන් ඇතුල් වෙලා කෙමෙන් කෙමෙන් ඒ නාස්සිදුර ඔස්සේ ගමන් කරලා පෙනහළු දක්වා ගමන් කරනවා ඊට පස්සේ ආපසු පෙනහළු වලින් නිකුත් වෙන ඒ වාතයේ ප්‍රශ්වාසයක් බවට පත් වෙලා මේ නාස් සිදුරෙන් නැවතත් බාහිර ලෝකයට ගමන් කරනවා. මේක තමයි ශ්වසන ක්‍රියාවලිය. ආස්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා දැඩි අවධානය යොමු කරන්න මේ ක්‍රියාවලියට. බාහිර ලෝකයේ සියල්ලක් අමතක කරන්න. අවට පරිසරයේ තිබෙන ශබ්ද, අවට පරිසරයේ තිබෙන පේන දේවල්, ඒ වගේම නාසයට, දිවට එන ඒ අරමුණු මේ සියල්ලක් අමතක කරලා ඒව සියල්ලක් නොතකා හැරලා මේ එකම මාතෘකාව මේ එකම සිද්ධවීම දේශ අඛණ්ඩවේ පරීක්ෂාව කරන්නට පටන් ගන්න. ආශ්වාස දේශ බලාගෙන මේ ඇතුල් වෙන පිට වෙන හුලං ගැල්ල ඔස්සේ ආනාපාන සතිය භාවනාව ආරම්භ කරා. මේ භාවනාව කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා අපිට ලැබෙන අත්දැකීම් කීපයක් පිළිබඳව. ආනාපාන භාවනාව සාර්ථකව කරගෙන යන කෙනෙකුට ප්‍රධාන අත්දැකීම් පහක් ඒ භාවනාව තුළදී ලැබෙනවා සතිපට්ඨාන භාවනාව තුළදී. එකක් තමයි ආස්වාසේ ආරම්භ කරන ආකාරය සෝසත්ව වස්ස සති. ඊළඟට මේ ආස්වාසේ සමහර වෙලාවට දිගින් වැඩි වෙලා දීර්ඝ ආස්වාසයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට ඒක කෙටි ආස්වාසයක් බවට පත් වෙනවා. ඊළඟට මේ ආස්වාසයේ මනාව ක්‍රියාත්මක වෙලා ඒ සබ්බකාය පරිසංවේදී අසතිස්සාමිති සික්කති කියලා. හොඳට ආස්වාසයේ දකිමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබෙන අවස්ථාවක් වෙනවා. ඊළඟට තවත් ඉදිරියට නොකඩවා භාවනාව කරගෙන යනකොට අපිට ලැබෙන අත්දැකීමක් පස්සං භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. ඒ ආස්වාසි කෙමෙන් කෙමෙන් සැහැල්ලු වෙලා සරල වෙලා ඒ ආස්වාස රැල්ල නොදිනී යන තත්ත්වයට සැහැල්ලු වෙලා සියුම් භාවයටපත් වෙනවා. එන්න මේක තමයි කායානුපස්සනා භාවනාවේ ප්‍රධාන අභ්‍යාස කීපය. අපිට ඊටාම සරල දෙයක් හැටියට පේනවා මේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස බැලුවහම. අපි දිනපතා අනිවාර්යයෙන්ම සෑම මොහොතක් පාසා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය යෙදෙමින් සිටින්. මේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලි අපි භාවනාවක් ඇරෙයිද භාවිතා කරමින් මේ ප්‍රධාන අත්දැකීම් ටික ලැබෙන තුරු නොකඩවා ඒ ආනාපාන භාවනාව කරගෙන ගියා නම් ඒ භාවනාවේ අවසානයේදී මනාව සිත එකග කරගන්නට ඒකාග්‍ර කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ සමාධි කියන නමින් හඳුන්වන්නේ. එහෙමනම් සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ දුරු කරගන්නට අවශ්‍ය කරන කෙනෙක්. ඉස්සර වෙලාම කරන්න ඕන කරන දේ තමයි මේ සරල භාවනා අභ්‍යාසය. කායානුපස්සනාව නමින් හඳුන්වන කායානුපස්සනාවේ පළවෙනි භාවනා කර්මස්ථානීය හැටියට හඳුන්වන මේ ආනාපාන සතිය වඩන එක. ආනාපාන සතිය වඩලා අවසානයේදී ඒ ප්‍රධාන අත්දැකීම ලබාගත් කෙනාට ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ තැන්පත් වූ ශාන්ත වූ සමාධිගත සිතකින් ඉන්න ගමන් ඒ ආස්වාසය දෙස බලලා ඒ තුල ක්‍රියාත්මක වෙන පරමාර්ථ ධර්ම ටික සෝදිහි කරන්න පටන් ගන්න. යථා භූතං පජානාති කරන්. සමාධිය ඇති කරගත්ත කෙනා ඒ සමාධිය තුළ ඉඳගෙන යථා භූතං පජානාති කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එhmenan මේ යථා භූතං කරන්නේ කොහොමද? යථා භූතං පජානාති කරන්නට නම් අපිට තියෙන්නට ඕන සාමාන්‍ය දැනීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම ගැන සාමාන්‍ය දැනීම. මා මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරමාර්ථ ධර්ම අතර චිත්ත පරමාර්ථය සිත් පහළ වෙන ආකාරය. ඊළඟට රූප පරමාර්ථය මේ පඨවි ආපෝ තේජෝ ආයෝ ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට චෛතසික පරමාර්ථය පස්ස වේදනා සංඥා ආදී චෛතසිකයන් ක්‍රියාත්මක වෙන ආකාරය. මෙන්න මේ කරුණු ටික දෙස තමයි දැන් මේ ආනාපාන භාවනාව කරලා අවසානම පුද්ගලයා නැවත ඒ දෙස හැරිලා බලලා නුවණින් යුක්තව පරීක්ෂාවට භාජනය කරන්න ඕන කරා. ඒ නිසා අපි දැන් බලනවා ආපසු හැරිලා ආශ්වාසය ආරම්භ වුණා ආශ්වාසයේ දික් වෙනවා කෙටි වෙනවා ආදී වශයෙන් අත්දැකීම් සමූහයක් ලැබුණා. ඒ ආශ්වාස ප්‍රශ්වාස තුළින් අවසානයේදී ලැබිච්ච අත්දැකීම තමයි ආශ්වාසය නොදෙනී ගියා සැහැල්ලු වෙලා දැනෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා ඒ ආශ්වාසය අහෝසි වී ගිය ආකාරය. එහෙමනම් අපි ප්‍රධාන සිදුවීම් කීපයක් මේ දැකලා තියෙනවා. ආස්වාස ප්‍රස්වාසය ආරම්භ වුණා. ඒක උච්චාවචනයට ලක් වුණා, උස් වුණා, පහත් වුණා, දිග වුණා, කෙටි වුණා. ඒ ආකාරයට උච්චාවචනයන්ට ලක් වෙච්ච මේ ආස්වාසය අවසානයේ දිනේ තීල ගියා භාවයටපත් වුණා. ප්‍රධාන සිද්ධි තුනක් අපි දකිනවා. ආරම්භයක් දකිනවා, ඒ වගේම උච්චාවචනයක් නැත්නම් උස් පහත් වීමක් දකිනවා, ඒ වගේම නැති වී යාමක් අභාවයටපත් වීමක් දකිනවා. දැන් අපි අපේ අවධානය යොමු කරනවා මේ සිද්ධියට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ පවතින මේ රූපයන් නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ අභිධර්ම පිටකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ රූපයේ කායු කාලයේ චිත්තක්ෂණ 17යි. හිතා කෙටි කාලයක් මේ රූපේ පවතින. ඒ රූපයක ඒ චිත්තක්ෂණ 17ක් වන ඒ පුංචි ආයු කාලය ගත කරද්දී ඒ රූපයේ අවස්ථාවන් කීපයකට මුහුණ දෙනවා. රූපයක් ආරම්භ වෙනවා, ඒ වගේම උස්පහත් වෙනවා, ඒ වගේම නැති වී යනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අභිධර්මයේදී සඳහන් කළ මේ රූපයක ආකාර ලක්ෂණ ස්වභාවය අපිට අර ආශ්වාස ප්‍රශ්වාස ඔස්සේ වටහා ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි නෝනින් ඒ අභිධර්මයේ පිළිබඳ වැටහීමකිනුත් යුක්තව ඒ ආශ්වාස ක්‍රියාවලිය දැස බැලුවාම අපට තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ රූපයක තියෙන ප්‍රධාන ලක්ෂණ ටික. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා රූපයක් මේ ලෝකේ පවතිනවනම් ඒ රූපය ස්ථිරව පවතින්නේ නැහැ. ඒ රූපේ නැති වෙලා යනවා. රූපයක තිබෙන අනිත්‍ය ස්වභාවයක් අනිත්‍ය ලක්ෂණය. එහෙමනම් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය තමයි ආනාපාන භාවනාව තුළින් අපිට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමත වශයෙන්, සරල වශයෙන් ආනාපාන භාවනාව කාලයක් තිස්සේ කරලා ඒ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන ආකාරයට ඒ ප්‍රධාන අත්දැකීම් සම්භාරය අත්දැකීම් පහක් ගැන සඳහන් වෙනවා. ඒ ප්‍රධාන අත්දැකීම් පහ Tamanට ලැබෙන තුරු නොකඩවා ආනාපාන භාවනාවක් කරගිය කරගෙන ගිය කෙනෙකුට දැන් ඒ ඒ තමා ලැබූ අත්දැකීම දෙස නුවණින් යුක්තව ආපසු හැරලා බලන්නට පුළුවන්. ඒ නුවණින් බලන ආකාරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ නම තමයි විදර්ශනාව කියන. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන ආකාරයට ආනාපාන සතිය සරලව වඩලා ඒ වැඩි ආනාපානයේ දෙස බලලා අපි විදර්ශනාවෙන් ඒක ගැන පරීක්ෂාවක් කරනවා. ඒක විදර්ශනාවට හරවනවා. විදර්ශනාවට හරවනවා කියන්නේ පරමාර්ථ වශයෙන් පරීක්ෂා කරන්න පටන් ගත්තා කියන එක. ඒ නිසා මේ විදිහට අපි පරමාර්ථ වශයෙන් පරීක්ෂා කරනකොට අපි දකිනවා පළවෙනි සිදුවීම ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති වෙලා උච්චා වචනයන්ට ලක් වෙලා යම් කිසි වෙලාවකදී ඒක අහෝසි වෙලා ගියා නැති වෙලා ගියා අභාවයටපත් වුණා සංසිදී ගියා නොදෙනී යන තත්ත්වයටපත් වුණා. එහෙමනම් මේ මොකක්ද අපි දකින්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වපු අනිත්‍ය ස්වභාවය. මේ ලෝකේ යම් දෙයක් පහළ වුණා නම් ඒක ස්ථිරසාරව පවතින්නේ නැහැ. නැති වෙලා යනවා විනාශ වෙනවා අභාවයටපත් වෙනවා ඒ නිසා තමයි අනිත්‍යයි කියන මේ වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එහෙමනම් අපිට මේ විදර්ශනා නුවණින් යුක්තව මේ ආනාපාන ක්‍රියාවලිය දෙස හැරිලා බැලීමේදී යථා භූතං පජානාති කිරීමේදී විදර්ශනා භාවනා කිරීමේදී පළමුවෙනි ප්‍රත්‍යක්ෂය අපිට ඇති වෙනවා. ඒ අපිට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වැදගත් කාරණාවක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. රූපය අනිත්‍යයි කියන එක. අපේ ශාරීරිය තුල පවතින රූපේ, ඒ වගේම බාහිර ලෝකයේ තුල පවතින රූපේ මේ සියල්ලක්ම අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ ඒ අත්දැකීම තමයි අපිට ආශ්වාස රැල්ල ඔස්සේ දැනගන්නට, ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබුණේ. එහෙමනම් මේ රූපයේ පිළිබඳව මේ ආකාරයට තේරුම් අරගෙන මේ රූපය කියලා කියන්නේ උපාදානස්කන්ධයක් මම මේකට අල්ලගත් එකක් මම මේ මාගේ කියලා අල්ලාගෙන ඉන්නේ මේ මේ පටවි ආපෝ තේජෝ වායු වලින් සකස් වන රූපේ. අපි හැම මොහොතකම මේ මමයේ මමී කියලා පෙන්නනවා නම් ඒ පෙන්වන්නේ මේ අපේ බඹයක් පමණ ශාරීරිය සකස් වෙලා තිබෙන මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන රූප සමූහය. එහෙමනම් බලන්න ඊ타මත්ම පහසුවෙන් අර සතිපට්ඨාන භාවනා අභ්‍යාසය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ආකාරයට මේ රූපේ අනිත්‍ය වූ එකක්ය කියලා අපිට තහවුරු කරගන්නට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයටයි ඒක කාරණාවක්. පළවෙනි කාරණාව රූප උපාදානස්කන්ධය. ඊළඟට මේ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ වෙලා තිබෙනවා විඥාන උපාදානස්කන්ධය. ඒ වගේම වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධයන් තුන. ඒ ටිකත් අපි තහවුරු කරගන්නට ඕන. ඒ ටික තහවුරු කරගන්නට මේ ආනාපාන භාවනාව තුලින්ම අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ භාවනා කරන අවස්ථාවේදී මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඔස්සේ අපිට පහළ වෙන සිත නැත්තම් කාය විඥාන සිත ඒ විඥානය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා මේ භාවනා කාල සීමාව තුළ. අර ආස්වාස ප්‍රස්වාසයේ පවතින වෙලාවේ හුස්ම ගන්න බව අපිට දැනෙනවනම් හුස්ම ගන්න බව තේරෙන අවස්ථාවේදී ඒ තුලින් අපතුල ක්‍රියාත්මක වෙනවා විඥානයක් කාය විඥානයක්. යම්කිසි වෙලාවකදී මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී ගිහිල්ලා ඒක නොදෙනී ගියා නම් ඒ වෙලාවේදී අර පහළ වෙච්ච විඥාණය නැති වෙලා ගිහිල්ලා අභාවයටපත් වෙනවා. එහෙමනම් මේ විඥාණය කියන මේ මානසික ස්වභාවය ස්ථාවරව පවතින එකක් නෙමෙයි. ස්ථිරසාරව තිබෙන එකක් නෙමෙයි. ඒකත් නැති වෙලා යනවා. අභාවයටපත් වෙලා යනවා. ඒ අභාවයටපත් වෙන ආකාරය මේ ආනාපාන ක්‍රියාවලියේ යෙදෙන ඒ පුංචි කාල සීමාව තුළදී අපිට අත්විඳින්නට පුළුවන්කම ලැබෙනවා. අත්දැකීමක් වශයෙන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් බලන්න සරල භාවනා අභ්‍යාසයක් ආනාපාන සතිය ඒ සරල භාවනාව කරගෙන යද්දී ඒ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්න අභිධර්මයේදී විස්තර කරන ඒ උපාදාන ස්කන්ධය පිළිබඳව තේරුම් ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළින් රූප උපාදාන ස්කන්ධය ගැන තේරුම් ගත්තා. ඊළඟට ඒ ආස්වාසයේ හරහා ක්‍රියාත්මක වෙච්ච සිත කාය විඥාන සිතක් අපිට පහළ වෙච්ච ආකාරය දැකලා ඒ විඥානයගේ හට ගැනීම ඒ වගේ මේ විඥානයේ නැති වෙලා යන ආකාරය මේ සියල්ලක් මනාව දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක දැක්කහම අපිට අවබෝධ කරගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා විඥානයේ නැති වෙන එකක් අභාවයටපත් වෙන එකක්. එය අනිත්‍යයි. එහෙමනම් විඥාන උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයත් මේ ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨාන භාවනාව තුළින් අපිට දකින්නට තීරුම් ගන්නට පුළුවන්කම ලැබේ. එhmenan අපි උපාදානස්කන්ධ දෙකක් තීරුම් ගත්තා. කායික ස්වභාවයේ ඔස්සේ රූප උපාදානස්කන්ධේ තීරුම් ගත්තා. ඒ වගේම පහළ වෙච්ච සිත ඇති වෙන නැති වෙන ආකාරය දැකලා විඥාන උපාදානස්කන්ධය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. ඊළඟට අපිට වේදනා සංඥා සංකාර කියන මේ උපාදානස්කන්ධ තුන. ඒ සියල්ලක්ම අපිට පහළ වෙන චෛතසික ඇසුරෙන් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අපිට යම් කිසි වෙලාවකදී වේදනා චෛතසිකයේ පහළ වෙනවා නම් ඒ වේදනා චෛතසිකයේ තමයි වේදනා උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඊළඟට අපි යම් යම් අරමුණු අඳුනා ගන්නවා. ඇහැට එන රූපේ රූප සංඥාවක් හැටියට හඳුනා ගන්නවා. ඒ වගේම කනට එන ශබ්දේ ශබ්ද සංඥාවක් හැටියට හඳුනා ගන්නවා. ඒ වගේම කයට දැනෙන ස්පර්ශේ පොට්ටබ්බ සංඥාවක් හැටියට හඳුනා ගන්නවා. මේ ආකාරයට අරමුණ හඳුනා ගැනීමේ ස්වභාවය කියන්නේ සංඥා. මේ සංඥාව ස්කන්ධයක් හැටියට සංඥා උපාදානස්කන්ධයක් හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. ඒ නිසා මේ සතර සතිපට්ඨාන භාවනා වඩන කෙනෙකුට සංඥාවේ ක්‍රියාකාරීත්වය ගැන ඒ වගේම සංඛාරයේ ක්‍රියාකාරීත්වය ගැන තීරුම් ගන්න වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඒ වටහා ගැනීම තුළින් මේ සංඥා සංකාර ආදී මේ උපාදානස්කන්ධයන් සියල්ලක් ඒකාකාරීව පවතිනනේ ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනව ආදී වශයෙන් ඒ අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන්කම ලැබේ. මේ ආකාරයට අපිට සතිපට්ඨාන භාවනාව වඩලා ඒ සතිපට්ඨාන භාවනාව තුළින් පුළුවන්කම ලැබෙන්නට ඕනේ මේ උපාදානස්කන්ධ ටික වෙන් කර හඳුනා ගන්නට. අපි යම්කිසි තැනක යම්කිසි කටයුත්තක යෙදෙනවනම් ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයෙක් සත්‍යයක් නෙමෙයි මේ උපාදානස්කන්ධ නමින් හඳුන්වන කායික මානසික ක්‍රියාකාරකම් සමූහය. ඒ නිසා පුද්ගලයෙක් හැටියට දකින්න නැතුව ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන මේ කායික සහ මානසික ක්‍රියාකාරකම් සමූහය ස්කන්ධ හැටියට ගොඩවල් පහක් හැටියට වෙන් කරගෙන ඒ හඳුනා ගන්න පරීක්ෂාවට ලක් කරන්නට අපිට පුළුවන්කම ලැබෙන්නට ඕන. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය වඩන කෙනෙක් ඒ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන භාවනා අභ්‍යාස සමූහය સિદ્ધ කරද්දී මූලික දැනුමක් ඇති කරගන්නට ඕනේ. මූලික අවශ්‍යතාවයන් ටිකක් තිබෙනවා. සතිපට්ඨාන භාවනා කරන කෙනෙක් සපුරා ගන්නට ඕන කරන මූලික අවශ්‍යතා සමූහයක් තිබෙනවා. ඒ අවශ්‍යතා සමූහය සම්පූර්ණ කරගත්තා නම් ඒ පුද්ගලයාට තමයි මේ ආකාරයට සමාධිය ඇති කරගෙන අවසාන වෙලා මේ යථාභූතං පජානාති කියන මේ කටයුත්ත ඇත්ත දැකීම පරමාර්ථ ධර්ම හැටියට පරීක්ෂා කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම අපිට සඳහන් කරන සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි ඡේදයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා සතිපට්ඨාන භාවනාව වඩන්නට සූදානම් වෙන කෙනා ඒ සඳහා ඇතිකර ගන්න ඕන කරන මූලික සුදුසුකම් කීපයක්. ඒ තමයි පාතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියන මේ කාරණා සමූහය. සතිපට්ඨාන සූත්‍රේ මුල්ම ඡේදයක සඳහන් වෙන මේ කරුණු සමූහය භාවනාව කරන්නට පෙර අපි සපුරාගෙන තියෙනට ඕන. පළවෙනි අවශ්‍යතාවය තමයි ආතාපී කියන ගුණය ඇති කර ගැනීම. ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය ඇති කර ගැනීම. කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් කෙලෙසුන් දුරු කිරීම සඳහා අපිට උවමනාවක් අවශ්‍යතාවයක් පහළ වෙන්නට ඕන. අපිට මේ සියලු කෙලෙසුන් දුරු කරන්නට විශේෂයෙන් මගඵල අවබෝධ කර ගැනීමේදී අවශ්‍ය කරන ඒ සංයෝජන නමින් හඳුන්වන කෙලෙසුන් දුරු කරන්නට අවශ්‍ය කරන ප්‍රධානම වැඩපිළිවෙල තමයි භාවනාව. භාවනාවෙන් තොරව සංයෝජන දුරු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. විශේෂයෙන් සක්කාය දිට්ඨි සංයෝජනය දුරු කරලා මමෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ කියන මේ හැඟීම මේ අවබෝධය මේ ප්‍රත්‍යක්ෂය කෙනෙක් ඇති කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම භාවනාව තුළින් තමා දිස බලන්නට ඕනේ. මා තමා දේශ භාවනාව තුළින් සමාධිය තුළින් බැලුවහම තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ආතාති කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය, කෙලෙස් දුරු කරන වීරිය, ඒ කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ භාවනා කිරීමේ උත්සාහයක්, උනන්දුවක් ඇති කරගත්ත පුද්ගලයා. එනිසා ආතාති කියන වචනේ සරල අර්ථයේ හැටියට අපිට පෙන්වන්නට පුළුවන් කිසියම් කෙනෙකුට සතර සතිපට්ඨාන භාවනා කිරීම පිළිබඳව කැමැත්තක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ඒක තමයි ප්‍රධානම සුදුසුකම්. ඒ නිසා ආතාපි කියන මේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ භාවනා වඩලා ඒ තුලින් ක්‍රමක්‍රමයෙන් කෙලෙසුන් දුරු කර ගන්නට කෙනෙකුට උත්සාහයක් උනන්දුවක් කැමැත්තක් ආශාවක් ඇති කරගන්න පුළුවන් වුණා නම් ඒක ප්‍රධාන අවශ්‍යතාවයක් හැටියට පෙන්눔 කරන්නේ ඒ අවශ්‍යතාවය අපි සපුරා ගන්නට ඕන. භාවනා කිරීමේ උනන්දුවක් අපි ඇති කර ගන්නට ඕන. එදිනදා ජීවිතයේදී කරන දාන, සීල ආදී අනිකුත් කුසල ක්‍රියාවන් වගේම භාවනාව අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා මේ සංසාර දුකෙන් ඈතර වී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ නිසා අපි මේ පිළිබඳව අවශ්‍යතාවයක් උනන්දුවක් ආශාවක් කැමැත්තක් අපේ ජීවිතය තුළ ඇති කර ගන්නට ඕනේ. ඊළඟට ඒ ගුණය ඇති කරගත්ත කෙනා දෙවෙනි ගුණය තමයි සම්පජානෝ. සම්පජඤ්ඤ නුවණ ඇති කර ගැනීම. මේ සම්පජඤ්ඤ නුවණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම පිළිබඳව සාමාන්‍ය දැනීමක් ඇති කරගන්න එකට. අභිධර්මයේදී අපිට උගන්වනවා මේ මුළු මහත් ලෝකයේ පිළිබඳව පරමාර්ථ වශයෙන් විස්තරයක් බුදුරජාණන් වහන්සේ කරනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා පරමාර්ථ ධර්ම හතරක් අභිධර්මයේ සඳහන් කරනවා. ඒ පරමාර්ථ ධර්ම හතර අතරින් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුන ගැන සාමාන්‍ය දැනීමක් ඇති කරගත්ත කෙනෙකුට තමයි මනාව සතර සතිපට්ඨානය අධ්‍යයනය කරලා ඒ ඔස්සේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා අපි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්ව තිබෙන ආකාරයට මූලික සුදුසුකම් සමූහය අපතුල ඇති කරගන්නට ඕන. භාවනා වැඩිීමේ කැමැත්තක්, උනන්දුවක්, ආශාවක් ඇති කරගන්නට ඕන. ඒ ආශාව ඇති කරගෙන සාමාන්‍ය ධර්මඥානයක් අපතොල තිබෙන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම පිළිබඳව ඒ දැනුමත් ඇති කරගෙන අපි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ආනාපාන සති භාවනාව ආදී මේ සරල භාවනාවක් ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ සරල භාවනාව තුළින් මනාව ඉදිරියට ඒ භාවනාව කරගෙන ගිහිල්ලා ඒ භාවනාව තුළින් සමාධිය ඇති කරගන්නට ඕන. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට ඕන. සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්ත කෙනාට ඒ ඇති කරගත්ත ඒකාග්‍රතාවය තුළ ඉඳගෙන සමාධිගත තත්ත්වයේ තුළ ඉඳගෙන අර අභිධර්මයේ උගන්වන අර පරමාර්ථ ධර්ම ටික ගැන පරිශන කරන්නට පටන් ගන්න. එනිසා මා සඳහන් කළ ආකාරයට රූපයේ පිළිබඳව අධ්‍යයනය කරලා ආස්වාස රැල්ල ඔස්සේ ඒ රූපයට සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ රූපේ පවතින ආකාරය ඇති වෙන නැති වෙන ආකාරය දැකලා අනිත්‍ය ආදී වශයෙන් ඒ කරුණු වටහා ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණොත් එදාට තමයි මමෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ කියන අවබෝධය ඇති කරගෙන සක්කාය දිට්ඨිය අපට දුරු කරන්න පුළුවන්කම ලැබේ. සක්කාය දිට්ඨිය දුරු කළොත් මෙන්න සෝවාන් මාර්ගයේ සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආකාරයට අපේ ජීවිතය තුළින් මේ කාරණා කටයුතු සපුරා ගනිමින් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන අවසානයේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට අමා මහ නිවනින් සැනසෙල සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව උදා වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගනිමු. සාදු සාදු. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් සීල සම්පන්න ගුණගරුක පිරිසක් බවට පත් වුණා. ධර්ම ශ්‍රවණී කළා. සියලු ආකාරයෙන් මේ මොහොතේ එක්පැස් කරගත්ත මේ උදාාරතර කුසල ධර්මයේ අප උසුරකින සංගුරු සසුන රකින සිළු දෙවියන්ට අයිති වේවා දිවිසුර වඩා වර්ධනය කර ගනිත්වා දිවියන් උතුම් නිවනින් සැනසෙල්ල උදා කර ගනිත්වා කියලා දිවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම නමින් අභාවයටපත් නම් සඳහන් කළ පින් තුන් සෑම දිනාට මේ රැස් කරගත් උදාාර කුසල ධර්මයේ කාන්තේන අයිති වේවා. ඒත් සංගේ පරලොව ජීවිතයන් ආලෝකමත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙල්ල උදා වේවා කියලා ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු ධර්ම ශ්‍රවණී කළ පිණුතුන් සෑම දෙනාටම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරු ඒ වගේම ධර්ම ශ්‍රවණී කළ සමස්ත ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවට මේ උදාාරතර කුසල ධර්මයේ බලයෙන් මෙලව යහපත සැනසෙල ශාන්තිය උදා වේවා පරලොව ජීවිතයන් ආලෝකමත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවීසනසී පැමිණෙමිට වදාළ ශාන්ත ප්‍රණීතතියුතුම් අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටම මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා උපනිස්සී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු ආකාශට්ටා ජුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මාන් ශාසනාව ප්‍රයතු දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද තලගල ධම්මගවීසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සිල් දිනාටම පෙරවන් සරණයි.